භික්ඛවේ භික්ඛු සංසං වාච්ඡත්තං විචිත්තං අත්තිමේ අධ්‍යත්තං විචිත්තාති පජානාති අතං වා අධ්‍යත්තං විචිත්තං මත්තිමේ අධ්‍යත්තං විචිත්තං විපජානාති යථාච අනුප්පන්නාය විචිකිච්ඡාය උපාදෝ හෝති පංච පජානාති සතාපති මන්නාය විචිකිච්ඡාය අයිනෝ හෝති සංච පජානාති යත්තාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුපාදෝ හෝති පංච පජානාති අපි අපි කිය අපි මේ වෙනකොට 36ක් 37ක් ගත වෙලා තියෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ දිගේ අපි අද මේ ගත කරන්නේ සතර සතිපට්ඨානයන්දී ධම්මානුපස්සනාවේ ඒ වෙනුත් පළවෙනිම සංග්‍රහ වෙන්නා වූ නීවරණ කාබ්බේ අවසාන නීවරණය මම වශයෙන් කියනනම් විචිකිච්ඡාව සැකය සංඛාර. ඒ විචිකිච්ඡාව කියන චෛතසිකයක් අදවත් මේක හඳුන්වා දීමක් කරනවා. විදාමාන්නේ සකසංකා කියන පදයෙන් තමයි සිංහලට නගන්නේ. මේ විචිකිච්ඡාව මේ සතර සතිපට්ඨාන ආදී නැත්නම් භාවනා කරන යෝගීක සීල සමාධි ප්‍රඥා ආදී ශික්ෂා වර්ධනය පිළිපෙළක් නෙයි ඉදිරිදා ජීවිතවලත් ඇති හොඳ නරක කිරීමේදී ඉදිරියට අපි දේවදා වැඩ පිළිවෙල වල ප්‍රගතිය විනිශ්චය කිරීමේදී සම්පූර්ණ බලපාන ධර්මයක් වාටපත් වෙලා තියෙනවා. ඒ මහා සුපින ජාතක ආදිවාදී ජාතකවල බලනකොට මේ බුද්ධ ශාසනයේ විරිහීමේ නැත්නම් මිනිස්යාගේ විරිහීමේ එහෙම නැත්නම් මිනිස්යාගේ පරිණාමයේ දුර්වල වීම, වල්මත් වීම ප්‍රධානම ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ සැකය එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය දුර වෙනවා. සාමාන්‍ය සාසනානුකූලව සඳහන් කරනවා නම් විශ්වාසා පරමා ඥාති වශයෙන් සඳහන් කරනවා විශ්වාසයයි අපි ලබන පරම ඥාතිත්වය. අපි එකිනෙකා හඳුනා ගැනීම සඳහා ඉබේතු මුල්ම ලක්ෂණය තමයි විචිකිච්ඡාව. මේ විචිකිච්ඡාව තියෙනවා නම් දේනායකට වඩා ඒ මේ විශ්වාසයේ තියෙනවා නම් දේනායකට වඩා පුදුමාකාර ලබැඳියාවක් පුදුමාකාර අදහස් මතමතාන්තර වමාරු කර ගැනීමේ පහසුවක් පුදුමාකාර විදිහේ අඩු වේලාවකින් අඩු ශක්ති ප්‍රමාණයකින් අඩු ප්‍රභාව මූලධාර්ය ප්‍රමාණයකින් වැඩේ සම්පාදනය කර ගන්න පුළුවන් ගැතියකු තත්ත්ව සමාදාන වීර්ය පුදුම විදිහට පහළ වෙනවා නමුත් මේ තාක්ෂණික යුගම එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන් වෙනුවෙන් ඇත්තා වූ එකිනෙකනා වෙන්කොට දක්වමින් පිළවන ගතිය තමන් පවුලේ අත්යන්ගෙන් වෙනව තමන් තනියම පින වෙන ගතිය ආදී දේවල් වල වැඩි වෙන්න වැඩි වෙන්න මේ ආනාපාව දිහාට යනකොට යනකොට සුද්ධලිකව ඉදරන් වශයෙන් හෝ තමා වශයෙන් හෝ අධ්‍යාත්මයේ වශයෙන් හෝ සුද්ධලික වෙන්න වෙන්න වෙන්න මේ විශ්වාසය කියන එක ඉතර වටිනා දෙයක් නොවන බවක්පත් වෙනවා ඒ දේවල් යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් කරගන්න පුළුවන් වෙනකොට අර විද්‍යා විශ්වාසයේ පහළ බහිනකොට මොන තරම් වස්තු පරිභෝග කළත් උපභෝගී දේවල් උපභෝග පරිභෝග වස්තු ගත අවමදාක අර විශ්වාසය ලබන්න පුළුවන් වූ ඒ ඥාතිත්වය හදා බෙදා ගන්නට කවදාක මේ සම්බන්ධ විස්තර දැන් යට කරන්න බැරි තාම සානක් ප්‍රකටව උදිනයි දිනුනයි සම්තරකවල සිද්ධ වෙලා තියෙනවා ඒ අත්ෝ පුදුමාකාර පුද්ගලයන් බවට පත් වෙන වෙලා තියෙනවා අනිත්‍යයෙන් වෙනව තනියම කරේ මේ දේ කරනකොට දිගින් දිගටම එකම රෙඩයි ඇති වෙන්නේ නැත්නම් සතුම අසහනය කියලා එක ඒක මොනම තාලකින්වත් විසඳගන්නේ නැහැ හිතනවා ඒ ධර්මාසනයට බෙහෙත්තියි ධර්මාසනයට යම් යම් දේවල් දීමෙන් සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා යම් යම් දේවල් වැඩි වෙන්න වෙන්න වෙන්න ආදාන ඒක මොකද තවත් මිනිස්සෙක් පිළිබඳ විශ්වාසය නෙවෙයි කියන්නේ යන්ත්‍රයක් පිළිබඳව බෙහෙතක් පිළිබඳව ආදී දේවල් වෙන නිසා මේ සැක සංකා දිගින් දිගටම වැඩෙන නිසා කොච්චර ශක්ති පරිභෝග උපභෝගවත් ලැබුණ කවදාක අර විශ්වාසවන්ත භාවයේ ඥාතිත්වේ නැවතත් කරගන්න බැරි තාලෙට අකම කදාගෙන යනවා තුන්ව ලෝකේ රටවල් වලින් අපට මේක දැක ගන්න පුළුවන් නමුත් අත්දෝමයි කියන තරමට අපි මේ සම්භාවන කරන්නේ අර පරිභෝග උපභෝග වස්තු සහිත පරිසරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අපිට ලැබෙන්නේ ඒකාන්තයෙන්ම මේ අසහනය කියන රෝගේ තමයි. ඒක නිසා මේ විචිකිච්ඡා පිළිබඳ දැන ගැනීම හිතන්න නරකයි මේ බණ භාවනා යෝගී පමණක් වෙනවා කියලා එහෙම නැත්නම් බණ භාවනා යෝගී හිතන්න නරකයි. මේක ලෝකයේ කියන ඒවා දැනගන්න එක අපිට භාවනාවට බාධායි. අනිවාර්යයෙන් මේ දෙක සම්බන්ධයි. විශේෂයෙන්ම මේ බාහිර ලෝකයේ මේ සැකයකට බඳුන් වෙලා සැකයක ගත කරන මේ පුතග්ජනයා දිහා බලනකොට කාටවත් අත දාලා බේරන්න පුළුවන් තත්ත්වයක් අද ඇතේ. ඒ තරමටම ඒක අවුල් වෙලා, ඉඳාකහුව වෙලා, අන්ධබන්ද වෙලා තියෙනවා. මොනම දෙයක් කරන්න ගියත් තියෙන දේ අවුල් වෙන එක තමයි වෙන්නේ. ඒ තරම්ම හැකයක් අද ලෝකෙට. ඉතින් ඒක කවදාකවත් මේ භාවනා ලෝකෙට බලන ලෝකාරිනේ අනිවාර්යයෙන්ම කරපාන. මොකද ඒක මුළු ලෝකේ පුරා පැතිරිච්ච එකම කම්පන ශක්තියක් තියෙනවා. ඒ බහුතරයේ පවතින ආ වූ ඒ සැකකරන නුරුස්නා ගති එකිනෙකා කෙරෙහි අවිශ්වාස ගති ඇති වෙච්චාම ඒකේ කාන්තේම තනියම කෙනෙකුට අයින් කරගන්න බැරි තරම් විශාල දෙයක්. ඒකට භාවනාවේ ඒ කාන්තේ බලපාන. එනිසා ඒක පිළිබඳ අවබෝධ කර ගැනීම තමයි තමන්ගේ ප්‍රහාණය වෙනකම්. දුක්ඛ හේතුවක්. මේක මට කරගන්න පුළුවන් හරියක් තියෙන මට කරගන්න බැරි හරියක් තියෙනවා. ඒක පිළිබඳව දැනගන්න පුළුවන් ශක්තියක්. මෙන්න මේකයි වෙන සංගතිය. මෙන්න මේකයි වෙන සංසිද්ධිය කියලා දැනගන්න පුළුවන් ශක්තියක් තියෙන ඒක සංගත කරන සුදුහොම ගේ කරා. ඒක නිසා විචිකිච්ඡායිත්‍ය පිළිබඳව හොඳ මන අවබෝධයක් තියෙනවා. මේ කතා කරනකොට මේ විචිකිච්ඡාව පිළිබඳව හිත අවුල් කරන වගේ දැනෙන්නේ. බලනකොට ඒ ගැතිය ඉඳී තියෙනවා. උපමාවට කියනවනේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විනය පොත කියලා දෙනකොට විශේෂලාම මෛතුන ධර්ම තේමනය පිළිබඳව විශාල විස්තරයක් කරනකොට ඒ වෙනද නැති විදිහට ඒ කපම රාග ආදී පිළිපාන. සංගල්පේසාපත්ති කන්දේ වල්නකොට විශේෂලාම ධර්ම අහනකොට නැති නැති විදිහට ඒ කාම රාග පිළිබඳ අදාරන නමුත් මේ හැදෑරීම නැතුව ඉස්සරහට විනයක් ඉස්සරහට ශික්ෂාවක් ඇති කරගන්න විනය තමයි මේ ඉගෙන ගන්නේ. නමුත් ඒකට අවශ්‍ය කරනවා මේ විනය කඩන නැති කරන ප්‍රධාන සාමරාගය පිළිබඳ දීර්ණය. ඒ වාග්ම තමයි මේ විචිකිච්ඡායිතිකේ. සක සංඛා පිළිබඳව කතා කරනකොට ගොඩක් සක සංඛා එනවා වාගේ දැනෙනවා. නමුත් එහෙම වෙලා හෝ ඒ වගේ විහෙතක් දැකලා හෝ විහෙතමක් කරලා හෝ සීලය පිළිබඳව හෝ හිර වෙලා තියෙන තැන දැන් කොතනද මේ අවුලා තියෙන්නේ කියලා දැනගන්න. ඒ ධර්ම සාකච්ඡා ධර්ම දේශන සකසංකා දුරු වීම සඳහා සාව ප්‍රධාන මාර්ග වශයෙන් තියෙනවා. මේ සංකය ඒ සංඛාව කුකුත අපි නීවරණ ධර්මයක් වගේ. නීවරණ විචිකිච්ඡාවතේ සඳහන් කරනකොට කියන්නේ බුද්ධ ආදී අදතෙන් හි ඇති සැකේ. ඒකයි මේ තේරවාද අපේ කොටාතේ තේරුම් අරගෙන තියෙන පිළිගත් උත්තර. ඇත්තටම බුදුරජාණන් වහන්සේ සත්‍යද බුද්ධේ කංකටි ධර්මයේ කියන එක ඔය කිනේද ඕපනයක ආදී ගුණ ඇත්තටම තියනවාද? සංඝයාගේ ඔය උපසපන්න ආදී ගුණ ඇත්තටම තියනවාද? ඒ වගේම සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් කියන විදිහේ අනුපිළිවෙලින් යන ශික්ෂාවක් මේක ඇත්තටම කියනවාද ඒ වගේම ඔය කියන විදිහේ අතීත පාරමිතා පිළිම ආදී අතීත වශයෙන් ලෝකයක් කියනවාද අනාගතයේ වශයෙන් කිසි වැඩ කෙරුවොත් හොඳයි මොන වැඩ කෙරුවොත් හොඳයි නරක වැඩ කෙරුවොත් නරකයි කියලා අනාගතය මේ වර්තමාන මොහොතේ ඉලක්ක කරගන්න පුළුවන්ද වර්තමාන මොහොත වශයෙන් මෙහෙම ආගමනුකූල විය යුතුයි නොයුතුයි ඒ කාන්තේම මේ හොඳ දෙයකට හොඳ දෙයක් ලැබෙනවා නරක දෙයකට නරක දෙයක් ලැබෙනවා කියන මේ ධර්ම සත්‍යයේද නැත්නම් හැදියාවක් අවශ්‍යද කායලජ්ජාවක් තියෙන්න ඕනමද ඒ වගේන පරිසෝපා කර්මනා කර්ම වල ඇත්තද ඕනම ටික තමයි සම්ප්‍රදායන කූලව විචිකිත්තාව වෙනකොට වෙනන්නේ බුද්ධ ආදී අටබැඳි අතිසැක මේ සැකේ නැති කිරීම සඳහා විචිකිච්ඡාවේ ප්‍රතිපත්තිය සඳහා පෙන්වන්නේ විතක්ක කියලායි. විතක්කේදී කරන්නේ එක එක දේවල් පිටින් පිටින් බල බලා විශ්කරන වෙනුවට ගත්ත දේ ඉතාමත්ම විවේකීව විමසා ගන්න. විමසන්නේ විචාර බුද්ධිය. මේකට ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා සොද්ධංග ධර්ම විතර කරනකොට ගන්නා වූ ධර්මයේ පිළිබඳ විචක්ෂණ භාවය වෙනවා. විචිකිච්ඡාවේදී කියන්නේ එකින් එකට එකින් එකට කන්න කන්න එකක්වත් පිරිසිදු භාවයක් නිශ්චිත භාවයක් ගන්න නැතුව සංඛාව සංචාර වැඩි කරමින් අරමුණු මාර්ග අරමුණු මාර්ග වෙනවා. ඒ මාර්ගයෙන් තුබෙන්තර ඉත කවදාවත් කිසිම දෙයක ගැඹුරක් කිසිම දෙයක අතුලාන්තයක් දක්වන්නේ නැහැ. පිටින් පිටින් පැනගෙන පැනගෙන යනවා බොහොම මතු පිට. ඒක සංකාවට පස්සයි සංකාවට සැකයට ආධාර කාරකයි. ඒ වෙනුවට ගත්තා වූ අරමුණේ හිමිදීමක් වෙනවනම් උදා බැසීමක් සිදු වෙනවනම් අනිත්‍ය කනාත්මාදී බැස ගැනීමක් සිදු වෙනවා නම් එතන සංකාරක සංකාරක ලැබී කිච්චාව. එනිසා විචාර බුද්ධිය ඉනිසුරු නුවණ කියලා අපි මේක ලක්ෂණ සිංහලාසනකින් දාලා කියනවා ධම්ම විචේ සම්පොඥංගය කියලා සොඥංග ලාභන පෙන්නනවා අන්න ඒක ඇති කෙනාට මේ සංසාරත ඉතර කියනවා ඒ නිසා යම් ප්‍රමාණික භෞතික භාවයක් අවශ්‍ය කරනවා වෙන විදිහකට නම් අර මුලින් සඳහන් කළා වගේ මේ විචිකිච්ඡා වගේ දේවල් ඉගෙන ගන්න යන එක අපිට ඕනේ නැහැ කියලා පැත්තකට දාලා පිටියට සමාවසේ උත්තරයක් හදාගන්න බැරි තත්ත්වයකට. ඒ නිසා විචිකිත්සාව වගේ දේවල් අනිවාර්යයෙන්ම මේ ගමනේදී හමු වෙනවාමයි ඒ සඳහා යම් ප්‍රමාණයකට මේක හොඳ මෙමින් අරක මේ හොඳ මේ වඩා හොඳදී ආදි වශයෙන් කියන එක දැනගන්න තියෙනවා. ඒ පිළ මේ පා මේ කුසලයේ මේ මේ අකුසල. මේ කුසලයේ මේ අදි කුසල. මේ සීලයේ මේ අදි සීලය. මේ චිත්තයේ මේ අදි චිත්ත ශික්ෂා. මේ ප්‍රඥා මේ අදි ප්‍රඥා ශික්ෂා කියලා අර හොඳ නරක දෙක වෙන් කර ගැනීමත් හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමත් කියන මේ වෙනස දුගාම සුතමියට නෑ. සාමාන්‍යයෙන් මේ සැකය සාමාන්‍යයෙන් මේ කප් කියන එක හැම ආගමක්ම පැතිරීමේදී මුලින්ම ඇති වෙන දෙයක්. ඒ නිසා බුද්ධ ධර්මයේ අනිකුත් සමයාන්තර අනිකුත් දර්ශන වල බලනකොට මේ සඳහා අත්‍යන්ත වශයෙන් ඇදහිීම සහ ශ්‍රද්ධාව විතරමයි හරියටම මාසේ ලෝක පහළ වෙන්නේ කියලා සෑම ආගකත්වරයෙක්ම තමන්ගේ පැත්තට හරවගන්න විතක කරගන්න පාවිච්චි කරන එකම උපකාරය. සමහරවිට මේක ප්‍රතිචාරය. නාන්දේ දේශනා කළා මේ සඳහා අවශ්‍ය කරලා තියෙන විමසුම් නොනයි මේ සඳහා අවශ්‍ය කරලා තියෙන විචාර බුද්ධියයි මේ සඳහා අවශ්‍ය කරලා තියෙන ධර්ම විචේ සම්බොධ්ජංගයයි ඒ අනුව තමයි ඒක හරිනම් යදෝම හරිනම් විමතුම හරිනම් මේ විශ්වාසය පහළ වෙනවා. ආනේ විශ්වාසයේ විමතුම වල පදනම් කරගත් එකක් වෙන්නේ. තර්ක ඥානෙ පදනම් කරගත් එකක් වෙන්න ඕනේ කියලා සර්වඥාන්තේ විතරක් අර මේ තාක්කල් භක්තියට විශ්වාසයට දීලා තියෙන තැන අනිත් පැත්ත හරිනවා. නැත්නම් ඒකට ප්‍රධාන විකල්පයක් වශයෙන් මේ විමතුම වල ඉදිරියට. ඒක මේ විචාර බුද්ධියට ප්‍රධාන කරගන්න. වෙන මේකම අපිට වාදි කාලෙට වෙන විදිහට කියනවා තේරවාද ක්‍රමයට වාසි විදිහට සඳහන් කරලා තියෙනවා ලෝකේ යම් කිසි දෙයක් සාක්ෂාත් කරගන්න නැත්නම් විනිශ්චය කරගන්න සාහෘ කරගන්න ක්‍රම තුනක් තියෙනවා සද්ධීය සිද්ධා අනුමාන සිද්ධා පච්චක්ක සිද්ධා සෑම ආගමක්ම බුද්ධ ආගම ඇර බුද්ධ ආගම දැන් මේක පස්වගෙන තියෙන නිසා බුද්ධ ධර්මය අතර කියලා කිව්වොත් ඒකෙදී පටන් අරගන්නේ පස්සක්ක සිද්ධාවේ තම ප්‍රත්‍යක්ෂ කළේ ඊට පස්සේ ඒට අනුගෝමව අනුමාන සිද්ධාවෙත් වෙන ඒ අනුව සත්‍යයේ සිද්ධාව පරිවර්තනයට පිළිගන්නවා. අපි හිත ප්‍රතික්ෂේප වෙලා නැහැ අපේ පාඩම. නමුත් ඒක පස්සක්ක සිද්ධාවෙන් අනුමාන සිද්ධාවෙන් සත්‍යයේ සිද්ධාව පිටේ. අනිකුත් සෑම ආගමකම ඉස්සලාම තියෙන්නේ සත්‍යයේ සිද්ධාව. සද්ධාවම නැත්තම් ඒ කාන්තේම කාර්ය. යම් වෙලාවක දෙවියන් වහන්සේ පිළිබඳ කෙරුවන සදාකාලික අපාය කියලා මුලින්ම බය කරලා දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා යම් කිසි කෙනෙක් කියනවන ප්‍රත්‍යක්ෂයෙන් මේ ලෝකයක් ලබා ගන්න පුළුවන් කියලා ඒක ප්‍රධාන මාර්ග ධර්මයේ ඒකට කවදාකවත් අහු කන් දෙන්න බෑ. අහු කන් දුනොත් ඒ උඹ සදාකාලික අපායට යනවා. ඒසයි ආගම් වලින් කරන දේ හිතට හිතන්න පුළුවන් සීමාව දක්වලා කොටු කරලා පටන් ගන්නකොට සද්ධාව තියාගන්න යම් කිසි කෙනෙක් යන පාරදී අතන මගේ ගියන් වෙලා කිව්වොත් නෑ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා කරුණාකරමිය වහාම ප්‍රතික්‍රියා කරනවා. වහාම උගේ ගැලවෙන්න උමාර පාක්ෂිකයි. ඒ නිසා මේ ධර්මයේ අදාහ ගන්න නැත්නම් මේ ධම්ම විචය කියන එක විචාර බුද්ධිය කියන එක වහවා. බුදුරජාණන් වහන්සේ මේ නිසා අල්ප සංගය විතර කරන යනක් අදහන්න නම් ඒක වාක් ප්‍රත්‍යක්ෂ අධි භාෂය කියන අනුමාන සිද්ධාවක් කියලා ඒකෙන් පස්සේ තමයි අත්‍යපටි සාහිත්‍යය. ඒ නිසා පුදුමාකාර සඳහා විශේෂයතා වූ ආකල්ප දෙක මේ විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂව දෙක දක්වන්න පුළුවන් ආගම් අතර වෙන දෙකක්. ඒක නිසා විචිකිච්ඡා කියන ධර්මතාවය සාකච්ඡා කරන්න ගන්න එක ගැඹුරක්. ඇහින ධර්ම විචයක්, දැහැින විචාර බුද්ධියක්, විමසෝ නෝන අවශ්‍ය බව තේරුම් ගන්න කියන්න පුළුවන්. අපි මේ සැකයේ පිළිබඳ පෞල් පදා හිටින්නේ ඇයි? ආනන්දු වැටෙන්නේ ඇයි? එහෙම නැත්නම් මේ ආගම් අතර රණ්ඩු ඇයි? භාවනා ක්‍රම අතර රණ්ඩු ඇයි? ආදි වශයෙන් මේ ලෞකික විශේෂ ගත්තොත් විචිත්‍ර කතාවක් කරනවා. ගාක් හිත ගන්නතුළු ඇලි දස්සනගෙන අර පාන්න පුළුවන්. ඔය දෙක මිනිස්සුන්ට හුරු ඒක කියන්නේ ධර්මාපීතිකම කෙරේ. නමුත් මේ විචිකිත්තාව කොහොමද අධිශික්ෂ කියලා අධිශීල ශික්ෂාවට අධිචිත්ත කියලා ශික්ෂාවට අධිප්‍රඥා ශික්ෂාවට බලපාන කියලා කිව්වොත් ඒක මිනිස්සු හිතන දෙයක්. කල්පනා කරන දෙයක් නෙවෙයි. භාවනා කරන ලෝකේවත් අද කල්පනා කරන දෙයක් නෙවෙයි. ඒ මොකද ඒ තරමටම ඒක පිළිබඳව එකලාභයක් ඉස්තිකමක් ගන්න බැරි තරමටම මේක අවුලයි. සංකල්ප වෙලා තියෙනවා. නමුත් මේක සිද්ධ කරගන්නකොට ඉස්සරහට යන්න බැරි නිසා අපි අර ලෞකික නිදර්ශන ගැන හරපාමින් ඊළඟට මේක බලපාන හැටි, සමාජික බලපාන හැටි, ප්‍රශ්නාවක් බලපාන හැටි වශයෙන් අපිට සිද්ධ වෙනවා මේ අවුල කපාගෙන අරන ආර්ය ආදී උත්තරයන් වහන්සේලා ගමන් කළ මාර්ගය තමයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ විචිකිච්ඡා ධර්මයේ සැකය දුරු කරලා ඒ වෙනුවට අධිමොක්කේ කියනවා. සංඛාවේ සැකයේ අනිත් පැත්තේ ඕනම දෙයක් අපොන් පැහැදිලි නිච්චයකට ලැබෙන්න පුළුවන් අධිමොක්කේ ලබා ගැනීම සඳහා කොහොමද අපි මේ කරගෙන යන විපස්සනාවට අපි උපදෙස් ලබා ගන්න යුත්තේ කොහොමද සමත භාවනාවට උපදෙස් අවශ්‍ය කරන්නේ කොහොමද සීලය රැකීමට උපදෙස් අවශ්‍ය කරන්නේ කියන එක ඕම සමීප අවශ්‍ය කරන කාරණාවක් කියලා ඒ සඳහා තමයි අර පස්සක්ක සිද්ධා අනුමාන සිද්ධා විපස්සය සිද්ධා කියන සංකල්ප දෙකක් කරේ. අපි ගැඹුරු මෙතනින් පටන් ගන්නවා. මේ විදිහට විපස්සනා යෝගාවචරයේ පැත්තෙන් පටන් අර ගන්නවම විපස්සනා යෝගාවචරයට සිද්ධ වෙනවා පැහැදිලිවම ඒ පස්සක්ක සිද්ධාව. අමනුගේ අස්පනා පිට දක්න දෙයේම අදනම් කරගත්තා. එයම සාහවුරු කරගත්තා දැනුමක් මාර්ගයෙන් ඉදිරියට යනවා. නමුත් යෝගාවචර පටන් ගන්නකොට එක ලොකු සද්ධා විදේ සමාන ප්‍රඥා කියන ඉතර ඉන්ද්‍රිය ශක්තියක් අතෝනේ පටන් අරගන්නේ. ඒ නිසා මුලින්ම සඳහන් කළොත් උදේ ඉඳින හැකියින් පුදවගන්න. ඒ උදරයෙන් හිත ගැලවෙන්න වැඩෙන්න එපා. හැම වෙලෙම මෙනෙහි කරන්න, හැම හැකිරීමක්ම මෙනෙහි කරන්න සෑම පිළිවීමකම සෑම හැකිලීමකම නැත්තා වූ ස්වභාවික ලක්ෂණ තමයි මතක්න දේ ප්‍රධානම දේ වශයෙන් කරකන්න ඒක තමයි උත්තරම දේ මොකද තමන් අත්දකින්න දේ ඒක ප්‍රශ්නෝත්තර කරන්න බෑ දෙවියෙක් කරන්න බෑ මාර්ගයක් කරන්න බෑ බොරු කරන්න බෑ ඇත්ත වශයෙන්ම තියෙන දේ කියලා මේක තේරුම් ගන්නත් එහෙම ගන්න සාකච්ඡා කරන්න ඕනේ එහෙම නැත්නම් ඉතාමත්ම කලාතුරකින් මේ වනිසේ සම්පත් ඇති පහළ කුසල ඇති කෙනෙකුට විතරයි මේ පින්බීමක් හැකීම තියා බලලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. මේ ආස්වාද ප්‍රසවාසය දිහා බලලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතන්නේ කාමත්ම කලාපුයි. ඒ නිසා මුළු වැඩ ඔක්කොම මත මේ අනේන හුස්ම දිහා බලන්න, පින්බීම හැකීම දිහා බලන්න කියලා කිව්වට අදාහගත්තා තමයි. ඒ හිත තැන්පත් කරගෙන ගියාම මේ නානාවක් ආකාරයේ සංකල්ප නිසා මේක තියෙද්දි නානා දේවල් මතුවේවි. ඒකයි තාම දුර්ලභ අවස්ථාවක් තමයි තමන්ගේ මූල කර්මස්ථානයට පිට පවත්තලා කියන්නේ. ඒක චිත්තක්ෂණයක් තිබ්බොත් ඊගා චිත්තක්ෂණය අනන්ත අවස්ථාවල් කියන ඒක වෙනත් අරමුණක් විදිහේ බාහිර කරනවා. නමුත් අපි යෝගාවචරයේ තියෙනා වූ නැවත නැවත යොදන ගතිය නිසා නැවත නැවතත් මේ මූල කර්මස්ථානෙම කියන ඉන්නකොට සාමාන්‍ය අතුආවේ වෙන නිදර්ශනේ වගේ කලින් දිනාපු මේ අල්ලාගෙන ආපු කුළුමියාගේ අයිය කණුවක තියලා ගම්මැද්ද බැඳලා තිබ්බම මිනිස්සු දකිනකොට සත්තු දකින්නට ඒකයි කුළු ගැතිය නිසා විශාල පෙරලික. ඒවත් ලනුව අයියන. අනුව පොදල් හයි කරලා තියෙනවනම් දඟල්ලා දඟල්ලා දඟල්ලා දඟල්ලා අනුව කඩා ගන්නත් බෑ ලනුව කඩා ගන්නත් බෑ බෙල්ල කඩා ගන්නත් අමාරුයි. ඒ නිසා අන්තිමේ කමුවල ලගිනවා වාගේ අර සංසාරේ පුරාම ඇහැ කන නිල දාපේ දිගේ අවිජානීකෝමේ හිත වල්මත් වෙච්ච හිත එක අරමුණකට දාලා බැඳාම විශාල පෙරලික. ඉඳවහන මැදයන් ඉස්ලාම දවස් දෙක තුන අකුඩයක් වා. උදත් අතු විමත් අතු වාගේ තේින් පටන්. නමුත් යෝගාවචරය නැවතුණා තේද වීමේ යම් දවසක මේ මූල කර්මස්ථානයේ එක විනාඩියක් නැත්නම් පින්බීමේ හැකීම දැකීමේ පින්බීම ආදී වශයෙන් ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් ආස්වාදයෙන් වශයෙන් දිගට රැලි දෙක තුනක් යන හදනකොට ඒකත් යෝගාසන කුතුලා. ඒක සතුටේ හොඳයි කියනකොටත් ආය අන්න හිතනවා. එහෙම නොවි ඒ ඇකිලීමක් පිඹීමක් අතේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාද ප්‍රසාර අතේ මෙනෙහි කරමින් කරමින් එහිම ප්‍රත්‍යක්ෂය වැඩි කර ගැනීම. අස්පනා පිට තමන් අත්‍යක්ෂ දේ වැඩි කර ගැනීමට යෝගාචර යොමු කරවන්ට දවසකට දෙකක විතර හමු වෙනවා. හමු වෙලා නැත්තම් ඒ කතාව අතරමැද නානා ආකාර දේවල් යෝගාචරයෙන් විතර වැටිලා ඒ අර හොඳයි නරකයි වශයෙන් විනිශ්චය කරමින් පිට අයාලයන්ගේ අන්නක්කාරයෙන් විනිශ්චය. එහෙම නොවි මූල කර්මස්ථානයේ බව දෙන්න යෝගාර්ථය තුළ අහලා හෝ දැනගෙන තියෙන්නේ ඉතාමත් වැදගත් දෙන මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න දෙයට අර මුලට මූලට මුල දාලා ඉම්මෙන වෙලාවේදී මේ වාගේ බලනකොට පිළිගන්නවා වාගේ විදිහට තියෙනවා. ගැස්ටි ගැස්ටි ගැස්ටි ගැස්ටි දුන්නේ එනවා. ලාන්තුවේ පටන් ගන්න වේගෙ නිම වෙනවා. ආදී වශයෙන් ඒක වෙනකොට එහිම හිත නිමග්න වෙනකොට සැකයට කිසිසේත්ම ඉලක්ක හොඳට හිත අරමුණේ නිමග්න වෙනවා. විචාර බුද්ධිය ධම්ම විචේෂෝකට වැටෙනවා. එහෙම නැතුව මේ පින්වීමද මේ හැකිලීමද කියලා දන්නේ නැතුව පින්වීම හැකිලීමේ උදරේ හිත තියනා වෙනකොට ආස්වාද ප්‍රසවාසයේ දිහාට හිත ගියොත් මගේ කය වෙහෙසේ තියෙන්නේ මගේ කය සැපේ තියෙන්නේ ආදි වශයෙන් කය විෂේ විචිරී ගියොත් කවදාකවත් අර පින්වීම හැකිලීම පිළිබඳ නිර්වාච්‍ය දර්ශනය. විචාර බුද්ධිය. ඉතින් සත්‍යයක් ඇති වෙන්නේ නැහැ. සත්‍යයක් ඉඳා වහින්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය සාදර වෙන්න ඕන. Taman ළඟ අධ්‍යක්ෂකව සාදර වෙලා ඒ දිගේම බහගෙන බහගෙන යන්න පටන් අරගත්තු ආන විචිකිච්ඡාවට තියෙන ඉඳ කියලා මට ඒ හිතෝ පින්න වගේ වැහෙන ගතිය දුරු වෙලා ඉන්ද්‍ර පීලයක් වගේ. ඒ කාන්තිය මම ඉස්සලා දැක්කට වැඩිය දැන් ඉස්සර ලකුණද ඉස්සලම හිතාගෙන හිටිය දැන් අත්වාදයෙන් ලකුණක් එහෙනම් ඉස්සල දැකපු දේ තව තව සවිස්තරම ලැබෙනවා. ඒ නිසා මට වෙනදාට වඩා වාර ගානක් මේ පින්දීම මේ ආස්වාස්වාස් දැක ගන්න පුළුවන් කිය. අර මූල කර්මස්ථානයේ විශේෂයි. කල් බැඳගත්තා. නිමග්න වෙච්ච. මූල අධ්‍යක්ෂින් වැඩි වෙනකොට ඒ යෝගාවචක උපදෙස් දෙන්න පුළුවන් මේ පින්දීම හැකීම ආස්වාස්වාස් එක්කම කොට සම්පදයක් ඇහුණොත් ඒ සද්දයක් මෙනෙහි කරන සද්දේ ඇහෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා හිතන්න. අර පින්නේ නැතිනේ වාගේ මූල කර්මස්ථානයේ පිළිබඳව දැසගැනීමේ ශක්තියක් නැති කෙනාට ඒ වාගේ සද්දයක් විතේ වේදනාවක් විතේ හිතවිල්ලක් විතේ මෙනෙහි කර දැක ගැනීමේ නතර වෙලා බලා සිටීමේ මූලික මූල දාලා බලා සිටීමේ ගතිය නැහැ. ඕන චීතෙන් අරගෙන අරගෙන යන ගතියක් තියෙන පිච්චු ඇනිතු වගේ. පිච්චුත් එන්නේ. එක තැනක ස්පාදුවක් නැයි විසුමක් නෑ. අන්න ඒ විසුම ලබා ගැනීම තමයි මේ සැකේ දුකයි. එතකොට යෝග අවස්ථරයට අමතර ලාභ රාශියක් ලැබෙනවා. ඒ මොකද්ද? එකක් තමයි තමන් හඳුනාගත්ත මූල කර්මස්ථානේ පිටිනවා. ඒක වැඩි වේලාවක් පිටිනවා කියන එක ටිකෙන් ටික තිබා. ඒ නිසා එවැනි විසුමකට එවැනි පිටීමකට බාධා කරන හිතේ අඩු වෙනවා. වේදනාව දැනෙන්නේ නැතුව යනවා. සද්ද වලින් බාධා නැති වෙනවා කියන එක තේරෙනවා. ඒ විතරක් නෙවෙයි සද්දයක් ආව ඒක වෙන්නේ කියලා අරමුණක් වඩපත් කරගන්න හැටි බයි. වේදනාවක් ආව වේදනාවක් වෙන්නේ කියලා අරමුණක් වඩපත් කරගන්න හැටි බයි. මේන් මේ විදිහට ආද රාශියක් කරනකොට යෝගාවතරගේ හිත විචිකිච්ඡා කරනවා. වැඩේ හිතේ ඉන්න වගේ වැළෙන එකක් ඉන්න තියලා එදිමත් එක්ක ඉන්න පටන් මේ යෝගාවතරයට සක්මන් භාවනාවේදී වම් දිනකොට වම් දක්න දිනකොට මෙනෙහි කරලා මේ හැම එකකදීමත් යන්න හෝ අත්දැකීමක් තියෙනවනම් ඒකම උතුම් කළ කලකාගෙන කටයුතු කරනකොට සක්ම ඉවර වෙනකොට හිත බොහෝම වේවිති ගතියක්. ඇදී පැහැදිලි ගතියක් එනවා. එක සංකා නැති වෙන ගතියක් එනවා. ආ මේ මේකකින් වාඩි වුණාන බොහෝම ඉක්මනට අරුණේ වැඩි පැතිකඩ රාශියක්. අරුණේ වැඩි හැදෙන රාශියක්. වැඩි වේලාවක් ඉස්සරහ ගන්න පුළුවන්. ඒ යෝගාවචරයට පිටින් එන ලදන්නත් දැකයක්. ඉතින් ගෙනල්ලා දැම්ම සංකාවක් පිටින්නේ කියලා කියනවා. ඒක මේන්නේ නැති වෙච්ච වෙලාවක මේ සතිය නැති වෙච්ච වෙලාවක ඕනම කුංචි මෙතනදීමක් ආවා කියලා හෝ වෙන කෙනෙක් කවුරුහරි කිව්වා කියලා ඕන තරක් අත්හරින්න. ඒ නිසා යම් අවස්ථාවක යෝගාවචරය වර්තමාන මොහොතේ උතරී මතුවෙනා වූ කුඹි මහතියෙන් සම්බන්ධ නාම රූප ධර්ම එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආතේ හිත තියාගෙන ඉන්නකොට ලැබෙන නාම රූප ධර්ම කියලා මේ එක කණීමක් නුනන ඒ යෝගාවචරයට ඒ තුලින් ඒ ලැබුවා වූ ඊටාම අල්ප වූ ප්‍රත්‍යක්ෂ ඥානෙ තුලින් හොඳට තේරෙන පටන් අරගන්නවා මෙතෙක් කල මේ දේවල් විස්තර සහිතව දැක්කේ නැති මොකද විස්තර සහිතව බලපෑම තිබෙනවා බැලුවා නම් එදත් ඔක දැක ගන්න ඒ වගේ මම ඉස්සරහම ඉඳගෙන භාවනා කරන කෙනා මේ විදිහට විවේකී මේක දිහා බලනකොට මට වගේ මෙයාට වෙන්නේ ඒ වගේම තමයි මත්තරත් මම මේක බැලුවොත් මෙහෙම කීයේ ආදී වතේ දැනට මෙහෙමනම් ඊයේ මෙහෙමයි හෙට මෙහෙමයි ඉස්සරහින් එක නම් මෙහෙමයි ආදී වතේ අර දැන් මේ පුදුමාකාර විශ්වසනීය ගතියක් මුළු විශ්වයටම පොදු ඕනම වෙලාවක ගන්න පුළුවන් ගතියක් හැබැයි ඒක එන්නේ හොඳ තෝම විනිශ්චිත හොඳට අමන් අත්දක්න දේ පැහැදිලිව අත්දැක ඒ පැහැදිලිව නහයත නැත්නම් අස්පනාපිත අදක් දෙක අපි කියන ප්‍රත්‍යක්ෂ සිද්ධා ප්‍රත්‍යක්ෂ සිද්ධා ඒ මුදලක අස්පනාන මොකද මේකට අනුව ඊයේ එහෙම වෙලාද නමුත් බලමු නැත්නම් පෙන්නේ හෙටත් මේක තියෙන නමුත් බැලුවේ නැත්නම් පෙන්නේ බැලුවත් දක්වන්න පුළුවන් ආදී වශයෙන් අනුමාන කරනවා මේකට කියනවා න්‍යාය ධර්මානුකූලව බැලීම කියලා. තර්කානුකූලව බලනකොට පැහැදිලි අර ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව අනුමාන සිද්ධාවක් ඉදේ. මම මෙච්චර කල් අනුන්ගේ දේවල් බල බල හිටියා. ඊයේ වෙච්ච දේවල් බල බල හිටියා. හෙට වෙන්න තියෙන දේවල් බල බල හිටියා. කවදාකවත් මම දෙකයි වර්තමානයේ මගේ ළඟ වෙන දේවල් බලගෙන ඉති නිසා මට සැකේ දුරු වෙන්නේ. දැන් සැකේ දුරු වුණා. ඒ සැකේ දුරු වෙනකොට අනුන්ගේ දේවල් පිළිබඳ උනත් හොඳ ණය විපස්සනා. හොඳ අනුමාන ඥානයක් පහළ වෙනවා. එතකොට ඕනි බුදුහාමුදුරු දේශනා කරන සූත්‍රවල මෙන්න සමථ යෝගාවචරය මෙන්න විපස්සනා යෝගාවචරය මෙන්න කිප්පා විඤ්ඤාණ මෙන්න සංධා විඤ්ඤාණ කිය මේ ශීඝ්‍රයෙන් මෙහි කරගෙන යනකොට ශීඝ්‍රේ ප්‍රාර්ථනා කරන මේකයි සමා වුණ සමා වෙනවා කියන මේකයි මෙන්න සමථ ඉතර කරන මේමයි විපස්සනා ඉතර කරන මෙහිමයි කියලා ඒ සූත්‍ර දේශනාවල කියලා තියෙන දේවල් හොඳට භාවනා කරන්න කල්පනා දෙන්න වගේ නෙවෙයි හොඳට ඒක තමයි කියන වැඩකට මේ අනුමාන සූත්‍ර තමන් දන්න දෙයට සාපේක්ෂව ඒකට වංගු කරන අනුමානයෙන් තේරුම් ගන්න දෙයක්. මෙන්න මේක ගොඩක් පැතිරෙනවා. අපේ සිද්ධාව ඒක ඉදිකරු සිද්ධාක් වගේ වෙනවනම් අනුමාන සිද්ධාව දස දිශාට පැතිරෙනවා. පැතිරෙනකොට ඒත් කොටක් තියෙනවා. කොහොමදක්වත් අත්දකින්න බෑ. අපි කියන මරණයෙන් ඇත්තේ භවයක් තියෙනවා. නිවිලෝකයක් තියෙනවා. අපායක් තියෙනවා. කර්මේසක් අපකලයි කියලා දෙයක් තියෙනවා. ආදි වශයෙන් කියන දේවල් මොනම ක්‍රමයකින්ද මේ පංචේන්ද්‍රයන් අත්දකින්න බෑ. නමුත් සර්වඥාන්සේ මේ පංචේන්ද්‍රයන් යම් ආකාරයකට තීරණ කළා ඒක අනිකුත් ශ්‍රාවකයන් අසාධාරණයි. ඒ දිනු කරපු නිසා උන්වහන්සේට පෙනුන මේ භවයේ ඉස්සර මෙහෙම පස්සර මෙහෙම. මේ මනුෂ්‍ය භවයේ මෙහෙම, දේව භවයේ මෙහෙම, ප්‍රේත භවයේ මෙහෙම, අපායේ මෙහෙම, බ්‍රහ්ම තලයේ මෙහෙමයි ඔක්කොම පෙන්නනවා. අන්න තමයි තාම කුටි කරගන්න. සුළු දේ ලේසියක් උදේට ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ අනුව අනුමාන කරනකොට තමයි තේරෙනවා මේ අනුමාන ණය හැටියට අපි මහරහත් වෙනවා නම් අපිට මෙච්චර ප්‍රදේශයක් එනවා. අපි සරුවත් වුණා නම් මෙච්චර ප්‍රදේශයක් වෙයි කියලා අරුණිතා ඥානීය පිළිබඳව උන්න තමන්ට අද්ධාාවක් ඇති වෙනවා. ඉතිකල් බලපු නැති නිසා මම මෙච්චරකල් ආස්වාද ප්‍රසවාස දැක්කෙත් නැහැ. අද මගේ ගුරුවරයා කියපු නිසා නැත්නම් මට සංකාර බයක් ඇති වෙච්ච නිසා මොකකින් හෝ මට අද හිතුණා ඒක බලපු නිසා මට තේරෙනවා මේක ඉදිස් මෙහෙම වෙන්න අපිටත් වෙන්නේ නැති අනුන්වත් මෙහෙම වෙන්න කියලා අනුමාන සිද්ධාව. අනුමාන සිද්ධාව අර ක්‍රමයට හොඳට පෝෂණය වෙලා යනකොට ධර්මයෙන් වාසේ එහෙනම් කොහොමද ඈත තියෙන දේවල් අහුවේ ඈත තියෙන දේවල් දැක්කේ ඈත තියෙන දේවල් දැනගත්තේ නොපෙනෙන දේවල් බැලුවේ කියන එක පිළිබඳව සෑහෙන බැලුවේ කියන එක පිළිබඳව සෑහෙන සඳහන්. ඒකට කියන සද්දේ සිද්ධාව. මේක සර්වඥාති දේශනා කළේ මහණෙනි ධර්මය දැක්කොත් උඹලා මාව දක්වන්න. මේ දෙතිස් කුණපංගෙන් කරිච්ච මගේ ශරීරය දිහා බැලුවට මොනවාක්වත් පේන දෙයක් නැහැ. ඒක ධර්මය දැක්කා. ඒ ධර්මය දකින්ද මගේ මේ පිළිමිට වැඩ වැඩ ඉඳලා නෙවෙයි කරන්න තියෙන්නේ අත්‍යක වහගෙන සමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් වර්තමාන මොහොතේ අත්පනාපිට. දකින්නා වූ මේ ප්‍රත්‍යක්ෂය වැඩි කරනවා. අනිත් අනිවාර්යයෙන් ඒක සාර්ථක සම්මාන විද්ධාව ඇති වෙනවා. එතකොට ඒ අනුව සද්දේය සිතා. ඒක කෙනෙක් කියලා දෙන්න බැරි වුණත් මේ අපිට බැරි වුණාට යම් යම් දේවල් මේ ඉදන් දිනු කිරීමෙන් කරගන්න පුළුවන්. ඒක තමයි සර්වඥ වහන්සේගේ මහා සාවකයන් වහන්සේලාගේ වෙනස, අභිඥාලාභී වෙනස කියලා කියන කතාව. එන්න අපි තේරවාදයේදී පච්චක් අරිද්දා තමයි ඉස්සර වෙලා ගන්නවා. ඊගාට අනුමාන සිද්ධා ඊගාට අත්දෙහිය සිද්ධ වෙනවා. සද්ධාවෙන් පාර ගන්නවා. අනිකුත් සෑම ආගමකම මේකට ආත්මක වෙනස්. කොහොම කියලා තියෙනවා දෙවියන් වහන්සේ සර්වබලධාරී බව මුලින්ම පිළිගන්න ඕනේ කිසියම් කතාවක්. ධර්ම දෙවියන් වහන්සේ සර්වඥ සර්වබලධාරී නම් සෑම තැනක පෙනී සිටින ශක්තියක් තියෙනවනම් සෑම ආත්මයකටම පරමාර්ථමය ශක්තියක් තියෙනවනම් අන්න හිතා ගන්න පුළුවන් දේව ධර්මයේ අනුමානෙට හිතා ගන්න පුළුවන්. අවදාගත ප්‍රත්‍යක්ෂ කරන්න බෑ මෙලොව වශයෙන් මරුණට පස්සේ දිවෙන නාමයේ වම් පස හොයි දකුණු පස උඹට අදාකාලික ස්වර්ගය හැම වෙච්චම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. හැබැයි මරණින් මේ පිටුන හිතන්න එපා. ඒක දේව ආදීට පිටු. ඒක දේව ධර්මයට විරුද්ධයි. ඔබ වැරදිලා මේ කියන දේ නෑ හුව. දිවෙන නාමයේ සර්වබලධාරී කියලා හිතුවේ නැත්නම් බාරගත්තේ නැත්නම් එනද දැහැම තැනක ඉන්නවා කියලා තීරණ ගත්තේ නැත්නම් බාරගත්තේ නැත්නම් ඔබ සදා කාලික අපායට යොමු වෙනවා අවදාපත් දැකාටපත් ඒක දිහා බලනකොට ඒකෙත් මොකද්ද තර්ක ගැතියක් තියෙනවා යනවා කතා කරන ඇත්තෝ මේ උදාහරණ වලදී ඉතාම සවිස්තරව මේ දේවාදයේ පිළිබඳ වැඩිම පොත් ප්‍රමාණයක් ලෝකේ ඉන්නේ ඉච්ඡක්ෂණ ආදාසිත වටනක ඔක්කොම අනුමාන විස්තර කිම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා ඒ සර්වඥාන්සේ කාලේ උන්වහන්සේ මේ ප්‍රමාණ මතවාද තුන හින්දු ආගමේ අහලා තියෙනවා. ඔය කියන කතාවුනේ ගුරුවරයාවත් අත්දකලා තියෙනවා. ගුරුවරයා ගුරුවරයා ගුරුවරයා ගුරුවරයා ගුරුවරයා අත්පුත પરම්පරාවගේ නම කියලා ඇහුවත් අවුද අත්දකපු දෙයක්ද මේ කියන්නේ කියලා කවදාද. ඉතින් ඒක ඒ ආගම් වල මේ චිකිත්සාව දුරු කිරීමක් කියන එකක් අපදාකවත් වෙන්නේ නැහැ. දුරු කළයි කියලා හිතාගෙන ඉන්නවා. නිසා අපි කියන සාමාන්‍යයෙන් එවැනි පැත්තට මිත්‍යාදිච්ච කියලා. ඒත් අපිට අදාළ වෙන්නේ සංඥා දෘෂ්ටිකයි කියලා අපි වැඩ කළත් අපිට මේ විචිකිච්ඡාවේ භාරතීය විචිකිච්ඡා බලපෑම් තියෙනවා. අන්න ඒකෙන් දුර වෙන වෙලාවෙදී අපි කොහොමද මේකෙන් කරන්නේ? ඒකට අපි පිළියම් මාර්ගය තමයි අධිමොක්කය. තමක් පිළිබඳව පැහැදිලිව විනිශ්චය කරගන්න පුළුවන් ශක්තිය. නමුත් අතු ආදාන වන්තල මේකට පිළියම් රාශියක් පිළියම් ලයිස්ට්යක් වහතව කියලා කියනවා. ඒකදී කියලා කියනවා බෞද්ධ භාවය ඇති කරගන්න. තමන් භාවනා කරනකොට මේ බනහන් දෝනේ නැහැ, කුක්කියවන් දෝනේ නැහැ, ඒව නැත්තම් කිසි කෙනෙක්ගේ ආශ්‍රය කරන්න ඕනේ නැහැ කියන ඒ අන්තවාද කරගෙන දෙනවා. බෞද්ධ භාවයක් ඇති කරගන්න. ඒ බෞද්ධ භාවයේදී තමන්ගේ පුංචි කාලේ බනහන්න කලින් අධිපත්‍යන භාවනා කරන්න කලින් ආලි දුරට වඩා පින්පව් දෙක අතර ගුණාත්මක වෙනසක් කාලානුකූල වැටෙන්න පටන් ගන්නවා. කුසල අකුසල දෙක අතර ගුණාත්මක වෙනසක් කාලානුකූල වැටෙන්න පටන් ගන්නවා. මේ කුසල අකුසල වලින් කුසලයට වැඩි අධි කුසලයේ වෙනස් වෙන්නේ කොහොමද? අධි කුසලයේ කියන්නේ ගොඩාක් මිනිස්සු මේ ලාම කුසලයට කැමතිලා මොකද මේ අවුල් කරගන්නේ කියන එක පිළිබඳව වර්ධනයක් සිදු වෙන්න නම් බෞද්ධ භාවයේ සෑහෙන පිටුවක්. මේ බෞද්ධ භාවය තමන්ගේ අත්දැකීමත් එක්ක ගැටෙමින් සමමැත්ත මේ හෝ ඇදී යති අනිකුත් කෞරවණීය නැත්තම් ඉදිරියේ පරිපුච්ඡා කියන ප්‍රශ්නය එන්නේ තියෙනවා. ධර්ම සාකච්ඡාදී ධර්ම සාකච්ඡා නැත්තම් අර හිත හොඳට ඇවිස්සලා හොඳට මේ තැම්පත් වෙලා ඇහිදිලා ඉන්නේ. ඒ සාකච්ඡා අනුග්‍රහයේ විචිකිච්ඡාවට ඉතාමත්ම මේ විදි ඒ වගේම සක්‍රීය උත්තරයක් අපේ. ඒ ප්‍රශ්නයක් ඇහිගෙන උනත් ක්ලේශයක් නෙවෙයි තරහව. ප්‍රශ්නයක් අරගෙන උත්තර දී ගන්නවා කියුවම ඒකත් ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා පරිපුච්ඡා ප්‍රශ්න ඇහිම ඉතාම අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි දැනට අදිමොක්ඛේ ඇත්තව වැඩ කරන හොඳට ඉඳලා වැඩ කරන ඇත්තෝ ආශ්‍රය කිරීමෙන් මේ අදිමොක්ඛේ කියන වැඩකදී ඇති නිරෝධී භාවය සැකේ ප්‍රතිපක්ෂ භාවය අත්දැකලා ටික තමයි වික්‍රමනාත ලවිච්චාම එන්නත යෝග ආසක පිට වෙච්චාම මේ විවස්සාමාලාවල් හොර දැනගන්න ඉවරක් කරනවා. ඒකෙන් කියනවා විනය පකටංජල කවි. ඒ විනය පිළිබඳව මම මෙතන හිතගෙන ඉන්නේ කොහොමද? මම මේ වෙලාවේ කතා කරන්නේ කොහොමද? මෙහෙම කරන්නේ කොහොමද කියලා සැකන ඒක භාවනාවක් අදින් බලපාන. ඒක මොකද අනිත් පැත්තට ඇවිල්ලා ඒක දඬුවම් කරනවා. අන්න එහෙම දඬුවම් නැත්නම් සැක මේ හිතේ තියෙන කොම්කම් පාල් නොවේදන කලිතන කලිත පිළිබඳ විනය අහලා දැනගන්න. එහෙම නැත්නම් ඉඳාක් හිත පීඩා පිටේ. හොඳට විනිවිද පටන් ගන්න. ඒකෝට විනිවිද පිටිකිටාවල් කිව්වා. ඒ වගේම තමයි මේ විචිකිච්ඡාව හෝ නැත්නම් මෙතේ කතා කතා කරපු සෑම මේ ඊවර ධර්මයක් ගත්තහම ඒක දැනුණය තුන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා දැනගැනීමේ මූලික සතිය මේ කියපු සෑම කාරණාවකදී මූලික ඒක සඳහන් කරලා තියෙන්නේ සංසංවා අධ්‍යත්තං විචිකිච්ඡං. අච්චිමේ අධ්‍යත්තං විචිකිච්ඡං කිපදා. තමන් ළඟ විචිකිච්ඡාව හිතේ පහළ වුණාට පස්සේ මගේ හිතේ දැන් විචිකිච්ඡාව තියෙනවා කියලා දැනගන්න අවශ්‍ය භාවය තමයි මේ නිවන ධර්ම ඉස්ලාම් සර්වත්‍ය දේශනා සඳහන්. මේක අහුව ප්‍රහේලිකාද. එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ ඒ දැක ගැනීමේ විවිධ දන්නා ගතිය මකයි. හැමදේම සැක කරනවා. මේ සැක කරගොහම ඒ පුද්ගලයා මේ තමන් තුළ ඇති වෙච්ච විචිකිච්ඡාවක් අකින්නේ කොහොමද? අතුවා බොහොම ලස්සන මේ විස්තර කරනවා. දෙපක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡාවක් තියෙනවා. ඉත කියන්නේ කොහොමද? මම මේ දෙපැත්ත කාරණා කළා බලලා විශ්වාස දෙන්නා මේ පමා වෙන්නේ කියලා. අර දෙපැත්ත කලකා බැලීම වශයෙන් මේක පෞද්ගලික ඥානයක් වශයෙන් පෙනී හිටින්න පටන් ගන්න විචිකිච්ඡාව. ඒකම කියන වංචනික ධර්මයක්. ඒකට සමහර වෙලාවට කියනවා මේක සාහිත්‍ය ලෝකේ කියනවා භාගෙත් දැනෙනවා. අර්ධ ඥාන. අර්ධ ඥාන නැති එකන දන්න කොට පිළිබඳව ගම්පිටි ප්‍රදේශයකට ගත කරනක් වෙනවා. නමුත් නොදන්න ප්‍රදේශය වැඩි. මේ තනියයි කියන්නේ ලැජ්ජයි. ඉතින් දන්න කොටස පිළිබඳ විශේෂඥ භාවයෙන් යම් නොදන්න කොටසක් ගත කරලා ওই නිගමනය දෙන්න හදනකොට විශාල වශයෙන් තමයි දන්නවා මේක තමයි විශේෂීත්වය නෙවෙයි. විදේශීයෙක් වන්නලා. නමුත් අර පැත්ත මේ පැත්ත කතා කරමින් ආනන්දගේ ප්‍රතිපත්තිය ගනිමින් මෙතලා යමින් විශාල ඥානයක් වශයෙන් තමයි පෙනී සිටින පටන් ගන්නවා. ඒ විචිකිච්ඡා බව දන්නේ නැහැ ඒ පුදුල හිතන්නේ ඥානෙ. ඉවෙන් කෙනෙකුට බෙහෙත් කරන්න බුදුහාමුදුරුවෝ මොකද ඒ පුද්ගලයාට බෙහෙත් අහන ගැටියක් නෙමෙයි තියෙන්නේ කලින් මුලින්ම බල තියෙන කොච්චර වතුරක් කෙරුවත් සම්බුලක් අත්දැකලා නැහැ. මේ බුද්ධිලාට කිව්වොත් මේක සැකය ඒක ගන්නත් ඉතින්. බුදුදනුවක් තමයි මේකට හේතුව විවිධ බහින් නැති ගැතිය මේ කිව්වොත් ගහගන්නත් ඉතින් ඒක අත කියන්නේ නැහැ. ඉතින් මේ රෝගේ තමයි වා කර්ම සානාචාරයෙන් වැළඳලා තියෙනවා. කවුරක්වත් යන්නේ නැහැ. ඒ මොකද එවැනි කෙනෙක් කවදාකවත් තව කෙනෙක්ලා දීලා දන ගහලා අහන ගැතියක් ඇත්තේ නැහැ. ඒක විශාල ඉන්න පිරිසක්. ඒ අතන ආවනන්ද ස්තුති කරන්න. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ඉන්නේ ඔක්කොම දන්න සර්වඥ ස්වරූපයෙන්. ඒ නිසා තමන් තුළ මේ හැකයයි අර්ධඥානයයි වැඩ කරන නිසා ඒ පැත්ත මේ පැත්ත ගලපමින් ඉන්නවා දකින්නකොට පේන්නේ මේ විසරද ඥානයක් කියන. මේ කවදාකවත් විනිශ්චයක් වැඩ කරගන්න බැහැ. කවදාකවත් විනිශ්චය දෙන්නේ නැහැ. දීපු විනිශ්චයක් තවත් එක්කක් වෙන දෙකට අවලංගුයි. ඒක හැමදාම ඒ චේතන ඇදි ඇදි ඇදි ඇදි යනවා. අදිම තේින හාත් අති වේදා. සංසයක් ඇත්තෙම නැහැ. මෙන්න මේක කොහොමද මම දන්නේ මෙච්චරක් මට කරන්න පුළුවන් මේක මම දන්නේ. ඒකත් දන්න කෙනෙක් ආවා හෝ පිළියම් කරගෙන යන්න පුළුවන් ඒක උත්තර දෙන්නේ. අර විචිකිත්සා ස්වරූපේ අනුමය. නමුත් මේක මේ ධර්මයක් දේශනා කරන්න හේතු වෙන ධෛර්ය කරන කාරණාවක්. ලාමක ආදී ඥානයන් වලින් ලාමක සෝවාන් මාර්ගයෙන් ප්‍රකාරිත පුළුවන් කියන්නේ. උද්දච්ච කුක්කුච්ච කිව්වහම ඒ උද්දච්ච භාවය රහත් මාර්ගයෙන් අරින්නේ. කුක්කුච්ච අනාගාමී මාර්ගයෙන් අරින්නේ. විචිකිච්ඡාව සෝවාන් මාර්ගයෙන් අරින්නේ. ඒ නිසා භෞතික භාවයේ සහ ධර්ම සාකච්ඡාවලදී අපි මේකේ තියෙන පැතිරිච්ච දුරුකේ උනාට ගැඹුරක් නැති දෙයක්. අයින් අතින් අයින් කරන්න පුළුවන් දෙයක් බව දැන අරගෙන කටයුතු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් වෙන විදිහකින් අභ්‍යන්තරයෙන් තමයි විචිත්ත ශක්තියක්. අභ්‍යන්තරෙම තව කවුදක්ක් ඇති කර ගන්න මේ සංකල්පතාවයෙන් වලදලම වාසය කරන්නේ පහළ මධ්‍යස්ථානයේ ආවේ කියලා රැක්කේ වෙන මොනකටත් මේ මගේ වෙන තියෙන අකටීරකම මොඩකම ඥානවන්තකමයි කියලා පිළිමි හිතන මේ අකටීරකම අයිති. ඒක නැත්තම් මේ කලයේ යතුරු ජරාව කියන එක මොන දැම්මත් ඒකට පිළිමිනේ. නැත්තම් කලයේ මුලින්ම වල තියෙන එකයි කොච්චර වසරක් කියලා කරන්නේ. ඒ නිසා මේ විචිකිච්ඡාව දුරු කර ගැනීමටයි අපි මේ ප්‍රේමනාප ප්‍රියශීලී සම්ප්‍රදායන් වල ආශ්‍රය කරමින් ඒක විදිහට කියන්නේ. කොච්චර මේ විචිකිච්ඡාවෙන් ගැහිච්ච කෙනාට කොච්චර අර්ථානුකූලව බණ කිව්වොත් හරියන්නේ නැහැ. එයා තමයි දෝෂේ පේන්නේ නම් බලන්න බලන්න පොඩි එකනට පේන. මොකද විචිකිච්ඡා ගන්න කවදාකවත් කැමති නැහැම ආවට ගියාට කෙනෙක්ගේ තෝරනවා. ඒක විශ්වභාව ඒක මානකාරකති. නමුත් යෝගාවචරය මේවා දැනගෙන විචිකිච්ඡාවේ ස්වභාවය මේකයි කියලා දැනගෙන මේ වංචාකාරී බව දැනගෙන විචිකිච්ඡාවේ ගැළවීමට නම් විනාශකාරකතියක්. ප්‍රතිසුදු භාවයට ගරු කරන කතියක්. එතනින් ගියාම විනය පකටන් විලාය. ඒ වගේම ධර්ම සාකච්ඡා කරන ගතිය. ඉතින් නැති කරන්නේ දුරටම භයානක වෙන්න ඕනේ බල බග බලා ගන්න ඕනේ අර්ථ ඥානෙ භයානකයි කියන වචනය. අර්ථ ඥානෙදී මිනිස්සු මිනිස්සු වෙන්න කරන විදිහ. එනම් කල්යන බයින් වල මට දන්නේ මම දන්නේ විතරයි. නමුත් මේ වංශක ධර්මයේ ස්වරූපය තමයි හැම තැනකදීම මුතුන වෙන්න හදනවා ඉතර වෙන්න හදනවා ඉතර වෙන්න හැදිවට තමයි ඒක සුදුසු කරන්නේ නමුත් මේ විචිකිච්ඡාව මේ වෙලාවට ඔතන කලන්ද පුළුවන් පුළුවන් මේක කරන්න පුළුවන් අර අර්ථ ඥානෙ වැඩ කරන්න කියන අවධානයේ ඒ පුද්ගලයා ඒ පිළිසත් සාලමාරු කරනවා ඒක නිසා විචිකිච්ඡාව යම් වෙලාවක අපේ හිතේ රජ වුණොත් අන්න අර වගේ මොහොත මනසේ රජ වෙච්ච රටක් වාගේ ඈම චෛත්‍යක ධර්මයක් වෙයි අවුලකටපත් කරනවා ඒ නිසා විචිකිච්ඡාව පිළිබඳව නිතරම සැලකීමක් අපි අපි ඉන්දිය විදර්ශන භාවනා ගැන සාකච්ඡා කළාට සම්මත භාවනාවදී හැමදෙම මේ අවස්ථාවේ එනම සමතරමුණක් විදිහේ කරගෙන යනකොට ඒ රූප ධර්ම දෙවිලා නාම ධර්ම මතුවෙන්න පටන් අර ගන්නකොට මේ මේ වෙනසෙදී මේ විචිකිත්තාවේ කාලය ඒක නිසායි ඒ ආනාපාන පබ්බේ පෙන්වන්නේ සත්ව කාය පරිසංවේදී අසුසිතානීති චිත්තති සම්බකාය පරිඥායේදී පස ශික්ෂාමිති සික්කති කියලා ඒ ගත්තා වූ ආනාපානේ හාත්පස ආනාපානේ මුනුල්ලටම හිත කිඳාගත්තා. ඉතින් කොනක්කට කියලා තිබුණොත් ඒකට චිකිත්සාවට හේතු වෙනවා. ඒක හාත්පසින්ම වහින්න ඕනේ අරමුණට. දැස්සොත් චිකිත්සාවේ බාධාව නැහැ. අරමුණේ අවස්ථාවක් තියෙනවා. එතකොට විතරක් ඒ යෝගාවචරයට ප්‍රබලස් වෙලක් ඇති කරගෙන ඒ රූප ධානා ආදී දේවල් සම්බන්ධයෙන් ඒකේ ධානානික විදිහට මේක බලපානවා විදර්ශනා භාවනාවේදී විදර්ශනා භාවනාවේ මූල කර්මස්ථාන බැස ගැනීම අපි අර කලින් කිව්වා වගේ වේදනා ශබ්ද අරමුණු අයින් කරගෙන මූල කර්මස්ථානේ බැස ගැනීමදී සීතල විනේ කිරීම අරමුණට මූල දෙයකින් ඉන්නකොට වේගය වැඩි කිරීම විනේ කිරීමේ වේගය වැඩි කිරීම ආදී ක්‍රමේ ඇතුළතම පිටා බැස්සොත් ඒ යෝගාවචරය අලවිනී මැත්තාව මේ පරමාර්ථ ප්‍රත්‍යක්ෂ දෙක වෙන් කරගත්තේ නැතිකමේ දෝෂේ ප්‍රත්‍යක්ෂය අවුල් කර ගැනීමේ දෝෂේ අයින් වෙලා අන්න බහගන්න ඉඩ තියෙනවා. දැකගත්තට පස්සේ යන්න යුද්ධේ. ඒකට හේතු වෙනකල විපස්සනාවට පක්වේකමක් වෙනවා. නාම රූප දෙකම පේන්න පටන් අර ගන්නවා. දෙකම සිුම් වෙන්න පටන් අර ගන්නවා. අන්න හිත උභයපක්ක සංකීර්ණ වශය විචිකිච්ඡා වංචේද කියලා හිත හිතන දැන් මම ආත්මා තෝවන්න මම දැන් ඈව ධර්මම් කියනවා කියලා බොහෝම උදාහරණ දීලාවේ වටපිට බලන්න පටන් ගන්නවා. මූල ධර්මස්ථානින් ගැලවිච්ච ගමන් මේ සතියෝමයි. නැවත මූල කර්මස්ථානේ යආගන්න බැරි තත්ත්වයක් නැගින්නේ. මොකද යෝගාචර හිතන මූල කර්මස්ථානෙත් එකයි දැන් අද්දත් එකයි මට ඕන දෙයක සද්දමහන් කියනවා කිය. අර අර්ධ ඥානෙ නිසා මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න බැරි තත්ත්වයක්. විශේෂයෙන්ම මෙතන තියෙන අමාරුකම මේ தත්ත්වේ කවදාකවත් නියමිතව වාර්තා කරන්නේ. එක්කෝ වාර්තා කරන්න කමඨාය සුදු කරන්නේ නොයන්කයි. එහෙම නැත්නම් ගිහිල්ලා මේ බඩේ ගැස්මක් තියෙනනේ මට ඒක නිසා භාවනාව හරියන්නේ නිින්ද යන්නේ නැහැ අල්ලුකට දෙකන ගොරවනවනේ මොනවා හරි කියලා අර ඇති කාරණාව වහන්න හරි ඇති තාත්තේ ඇති රෝග ලක්ෂණ කියාගන්න බෑ ඉතින් මේකෙදි පිළිගැට විශාල වගකීමක් තියෙනවා ඒ යෝගාචරයේ හරස් ප්‍රශ්න මතු කරලා මේ භාවනා පිළිබඳව නිරත භාවයක් අරමුණ හරියටම මතකම එල්ල කිරීමේ දුර්වලකම මේ මෙනෙහි කිරීම මේ බාලාංකවන්තිය වැඩක් කියලා පහත් කර සැලකීමක් ඔබේ මති මතාන්තර. මානසික ධර්ම කියනවා කියලා මේ යෝගාවචරය පිළිදවන්නේ නැතුව යෝගාවචරය තුළින්ම මතුවෙන්න ඇරලා තේරුම් කළ දෙන්න වෙනවා. මෙතෙක් කල අරගෙන මූල කර්මස් ගන්න තරණයි. ඒකම පිළිගයි. ඒක ඉන්න තාක්කල් මේ විචිකිච්ඡා දෙන්නේ තමන්ද විචක් කරගන්න පුළුවන් සත්‍යයක් වෙනවා කියලා නැවරකට කියලා මධ්‍යම ප්‍රතිපදාව වරණි. අනිත් හැම දෙයකටම ලොක්කො තමයි. හැමදේම අතගන්න. ඕනම කෙනෙක් ආවම ඉස්ලාම් කියලා උපදෙස් දෙන්න බාහිර ගන්න ආරම්භ ඔක්කොම කරන්නේ. නමුත් අර ලෝක අවශ්‍යතාවය ඉන්නේ ලෝක ආශ්‍රයයට දෙන්න තියෙන ඔක්කොම වල්පල් විතර දී අවුල් කරන කටයුතු. ඒ නිසා මගේ ඉදිරියට දැකීම. මෙහෙමයි මම උපදෙස් දෙන්නේ. මෙහෙමයි භාවනා මත සංතියම් කරුණාට. මේ භාවනා මධ්‍යස්ථානයේ ලොකු හාමුදුරුවෝත් එක්ක හැර අනිත් කට්ටියත් එක්ක යාළු කාලෙකත් අයිති බාධාන කරගෙන කරන්න යනවා. යොත් කොහොමද දැල්ක තමයි පිළිවෙත. විචිකිච්ඡාවේ තියෙන්නේ අතරමං හන්දිකෝ දෙමං හන්දික පෙපර බබා ඒකත් මල බලා ඉන්න ගැතිය නේද. හරියට මාර්ගයේ තේරුම් අරගත්ත එකද විස්තරක් කියනවා. කොදෙමං හන්දිය නතර වෙන්නේ විචිකිච්ඡාව බහුලයි. සංජිත සූත්‍රයේ බොහෝම ලස්සනට ඉඳන් කියන පාර ඒ පාරේ යන්නෝ මේ පාරේ යන්නෝ අරමුණේ මේ ඉන්නවාද එහෙම නැත්නම් මේ වේම රූප ශබ්ද නැත්නම් අරේ පහත් නම් බලවත් කියලා ඒ දෙපළ වාර ගන්න. දෙපැත්තට හෙලිස්ථාන කරන ගමන් තමයි පිටිච්චා. එහෙම කරන කට්ටිය තමයි විභාග දෙන්නේ ඒකට තමයි අපි කියන්නේ. එතන දුදුරුවක් කියලා කියන්නේ. මොකද විභාග දෙන්න තියෙන හතරක්. ආසිකුවන්ට තීන්දුව දෙකක් කරන්නේ. ඒක ඉනල් බලන්න. ආන්නේ වගේ තමයි විපස්සනා ඥානෙක යම් තැනක හේතු වුණාන එයත් ඇතෙන් උදාහරණයක් කියලා ඒක උපදෙස් දෙන්න මතකයි. අර ඒ කෙනෙකුට මතක මේ එයත් අය කවද නතර වෙලා ඒක තමයි බර ගානක නතර කරන්න පෙර ගමන කරගන්න තියෙන්නේ. ඒක මොකද නිදර්ශනයක් අපි එළි ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කළා. මේ දෝෂිත කියනවා කියන පාරතිය දුවන්නේ. නමුත් අපි දැකලා තියෙන සමාජ පොච්චිවිච්චේ බාරෙන් අයින් කරලා නතර කරන දුවන කටියට ටිකට් දෙන්න ඉස්සෙල්ලා ගන්නවා. කියන්නේ නැති ටිකට් දෙන්න ගඩන් කරන්නේ දුවන්නේ. ආන්නේ වගේ කෙටි නිදීලෙන් අයින් කරගත්තට පස්සේ ඒක ආලවට්ටකවත්. හැබැයි පුළුවන් ආනෝක තමයි මූල කර්මස්ථාන කරන ලබනවා. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ ඒක පොතේ ඉන්නේ කර්මස්ථාන කරනවා. ලෝකයේ කියලා පාරවත් වුණාට විචිකිච්ඡාව ගැන මෙන්න මෙහෙම කියලා ගන්නවා. ඒක කියනවා මෙන්න මේ වයින්දක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කවුද දැක්කන්ද කියන දේ තේරුම් නැත්නම් මේක තේරුම් අරගෙන ඒක කාගාදෝයක් නෙවෙයි ඒ බව දැනගන්නේ මේ කප්පිය නම් කවදාහක් අවදිල කාටවත් තාවත් ආත්ම ගැනීමේ ශක්තියක් කාටවත් කවුරුත් නිවන් දකින්න පුළුවන් ශක්තියක්. ඔය කොයි කෙනාවක් වටන්න පුළුවන් ශක්තියක් සම්නිවනවල ඒක ප්‍රධානම දේ තමයි නිවන මතයේට නිවන මතයේ කියන්නේ. ඒක නිසා මේ සඳහා ඔය විලාසි 50ක් අහන්න ඒගොල්ල ප්‍රධානම සුදුක මොකද්ද මේ දේ ඉස්සලා භාවනා කරලා වැරදිලා තියෙනවා. එහෙම කෙනාටම බලනකොට හොඳ වෙලාවට තේරෙනවා. එහෙම නොකරපු කෙනාට මේ වගේ ගන්න දෙයක් නැහැ. එතකොට මේක තියෙන්නේ ඉගෙන ගැනීම උපකාර කටලක් එක. පටන් ගන්න ගැටයක්. ඒක නිසා අපි මේ පිළිස ගැන කල්පනා කරනකොට සෑම කෙනෙකුටම මේ වගේ හරිදී අවස්ථාවල් මතක් වෙනවාදී වැරදිච්ච අවස්ථාවල් මතක් වෙනවාදී ඒ නිසා දැන් අපි හරි කියලා අතිවිස්ත කරන ආකාරය මේ වැරදි ක්‍රමයේ අපි නිවන් දක්නාට දිගින් දිගට දිගින් දිගට ගෙවි ගෙවි ගෙවි පාන. ඒ තාකල් පිටාවේ බාධා කරන නිසා අපි ප්‍රාර්ථනා කරගන්න ඕනේ මේ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, විනය පදසභාවේ ඒ වාගේම අක්කාය කතා ඇසීම, ඒ වාගේම අදිමොක්කේ කියන চৈতසික වැඩි වීම, ගන්නා පුද්ගලයන් ආශ්‍රය කිරීම ආදී දේවල් වලින් අපිට වෙලා තියෙන ස්වභාවික රෝගයක් ඒක පාදකන්දිය. ඒක අනිවාර්යයෙන් මේ පිටකම් කරගෙන රෝගය මොකක්ද කියලා දැනගන්න මේ සතිය ඊට පස්සේ මේ ලයිෆ් එකට කරපු ක්‍රම වේදයක් ඉගෙන ගන්න අපි ඉදිරියට අපේ ගමන කරන්නේ. මේක බුද්ධාධිපති වෙනවාටලා විසින් බොහෝම උතුම් වෙයි. සාකල්නද යෝගාවතර කරනවා. මේ විදිහට කොට කීකෝ, පෙත්ත කීකෝ වෙන කිසිම දීපිනේක වෙන සංකාරයක් තුලක් තියෙන සංකල්පය. ඒකයි අන්තිම කෙනෙක් එක්කලා අන්තකලා ඒ උගත උනාන ඒ විතරට කියන සතුටක් ඇති වෙනවා. මේකට මම මුලමද වගේ වශයෙන් දීලා දීලා බුද්ධ ආදී උත්තරමනාසලාගේ උපදෙස් පිළිබඳලා විලාවට ඥානයක් ඥානාන්විත වෙලා ධර්ම විචය ඇති කරන මම ඉගත් කරගත්තා කිය සමන්ත ලැබෙන සතුටක් අත්දැක ගන්න. ඒ නිසාද ධර්ම දේශනාවක් කියන ප්‍රධාන නිසා ඒ නිසා ප්‍රාර්ථනා කරගන්නේ අපි මේක කරන භාවනා දිනම් ප්‍රදේශයක් වරද්දාගෙන තියෙනවා නම් ඒක කොහොම අපිට සිහිතයි කරන්නේ. ඒ මැද තමයි අපිට මේ මේ කියන බණවලට පදින කල්පලා තියෙන්නේ ඒ කායේ වැඩිච්ච සෑම දෙයකින්ම ලබන අත්දැකීම් නිවැරදි ප්‍රතිකාරම උපකාර වෙනවා ඒ වගේම උපදේ පිළිමදීට විශ්වාසයක් ඇති කරගන්න ශක්තියක් සහිතයක් ඵලයක් කරගෙන මේ උපදේ වෙනකට වඩා ගෞරවය ඉන්ට වඩා බුද්ධහරි උත්මයන් කෙරෙහි ඇති සැක දුරු කළ විශ්වාසය ඇති කරගෙන යන්න ඉතින් යන්න කාල වේද ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්කම අද මේ ධර්ම දේශනාවේදී සාවකායම් මේදී සම්බතං කුරු සම්පදං අද්වේ දීවාන මොහං කුරු සත්ත සම්පත්ති සිද්ධා සත්තාවකායම් මේදී සම්බතං කුරු සම්පදං සත්‍යේ සාමෝදං කුරු සත්ත සම්පත්ති සිද්ධා සත්තාවකායම් මේදී සම්බතං කුරු සම්පදං සත්‍යේ සාමෝදං කුරු සත්ත සම්පත්ති සිද්ධා ආරාධකාදෝ මන්තා දේවානගාමී පුඤ්ඤන්තං අනුමෝදිत्वा ධම්මස්සන්තු සාසනං ආකාදත්තාදි මුඤ්ඤත්තා දේවානාගාරං පුඤ්ඤන්තං අනුමෝදිत्वा ධම්මස්සන්තු සාසනං ආකාදත්තාදි මුඤ්ඤත්තා දේවානාගාරං පුඤ්ඤන්තං අනුමෝදිत्वा ධම්මස්සන්තු මං පරං ඉදං යෝ ඥාතිනං සෝතෝ සිතාවං සුඛාසුදෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛා සුඛාසු ඉදං වූ ඥාතිනං හෝතු සුඛා සුඛාසු